අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්මවි පදනම මුල් කරගත්ත තවත් වැඩසටහනක වැඩමුළුවක ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා සම්බන්ධ වෙන සීල දිනාගේ දැන ගැනීම සඳහා කාලය පිළිබඳව මතක් කිරීමක් කළොත් නැත්නම් කාලසටහන මතක් කරගත්තොත් අපි බලාපොරොත්තු වෙන්නේ පළවෙනි පැය පරියන්ඛයක් වාඩි වෙලා කරන භාවනාව ඊට පස්සේ ඒ ආසනයේම ධර්මදේශනාවක් කරලා උදේවරුේ සතිවාරි સમાપ્ત කරනවා ඉතින් ආ ධර්මදේශනාවෙන් පස්සේ සුළු විනාඩි සල්පක් විතර නම් අපි ඒක ධර්මදේශනාව හා සම්බන්ධ ප්‍රශ්න ප්‍රකාශන සම්බන්ධයෙන් ගත කරලා 11 වෙනකොට උදේවරුේ වැටෙනත කරනවා ඊට පස්සේ 11 ඉඳලා 12 මාර දක්වා දවල් දානේ සඳහා කාලය අරගෙන 12 මාර එකමාර කාලය ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහා ගත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි අපි කරගෙන ආපු චාරිත්‍රයේ අදත් ඒකමයි ඊකටම කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි වැඩසටහන ආරම්භ කරන්න ඉස්සර වෙලා සීලමු දෙන ආජීව අට්ටමක සීලේ සමාදන් වීම සඳහා নমස්කාරය.

සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयं ධම්මං शरणं गच्छामि द्वितीयं पि सङ्घं शरणं गच्छामि तृतीयं पि बुद्धं शरणं गच्छामि යම් ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි ගච්ඡාමි අරුසා වාචා විරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා විරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා විරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින්ආ ජීවං අට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං දයපි මේ ඉන්න ආසනීයම පැයක පමණ පරියක භාවනාවකටයි මේ කාලය වෙන් කරලා තියෙන්නේ වෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා ඊට පෙළඹෙන කලින් මම දැනගන්න කැමතියි වෙනදත් මතක් කරන විදිහට අද ඉස්සෙල්ලාම වගේ මෙහෙට පැමිණිච්ච නැත්නම් මේ වගේ විවේක ස්ථානයක් විවේක කාලයක් ලැබුණාට පස්සේ භාවනා කරන්න කවුරුත් කියලා මූලික උපදේශ බලාපොරොත්තු වෙන ආධුනික කී දෙනෙක් ඉන්නවද කියලා මට දැනගන්න පුළුවන් නම් හොඳයි අත උසලා සංඥාවක් කරන විදිහට මම ඉල්ලනවා අපේ ඡායන ගානක් අපි හැමදාම වගේ ඉන්න විදිහට නවකයන් පිටසක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා අපි මෙතෙක් කරගෙන ආපු චාරිත්‍රය තමයි මුල්ම විනාඩි 10 15 මෙහෙවීමක් භාවනා මෙහෙවීමක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මේ මෙහෙවීම යටතේ ඒ ආසනයේම ඒ අරමුණේම දිගටම පැයකට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා නවීන කට්ටියත් ප්‍රවීණ කට්ටියත් දෙපිරිසම පැයක් මට දැන් මෙතන ඉඳගෙන ඉන්න පුළුවන්ද කියලා බලලා ඒ පුළුවන් වෙන ආකාරයට තමන්ගේ ආසනය හොඳට සමබර කරලා සකස් කරලා පටල කරලා වාඩි වෙන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලනවා. අපි කරන්න හදන්නේ පරියංක භාවනාවක්. ඒ පරියංක භාවනාව සඳහා වාඩි වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ බෞද්ධ පරිසරයක් තියෙන කට්ටියට ඉච්චන ප්‍රශ්නයක් නෑ මොකද අපි ඉස්සරහින් තියාගෙන ඉන්න සර්වඥාන්සේගේ රූපේම ඒකට අපිට ඉංගියක් සපේනවා ඒකෙන් නියෝජනය කරන්නේ පద్මාසනය හරි සුඛාසනය හරි වීරාසනය හරි ඉතින් මම හිතන්නේ ඔක්කොටම මේ විදිහට ඒ සර්වඥාන්සේගේ රූපය අනුව අඹපු පිළිමයක් වගේ ඉන්න පුළුවන් වෙයි කියලා ඉන්න පුළුවන් හොඳයි ඉතින් එහෙම නැත්නම් තමන් දැනට අරගෙන තියෙන ආසනයේ හැටියට පාටල වීම සමබර වීම අවශ්‍යයි මේක කමාරක් එක දිගට තබාගෙන යෑමට. ඒක නිසා තමන් ඉන්න ඉරියව්වේ ඒ සමබර භාවයේ ඒ සමතුලිත භාවයේ පාටල භාවය ලබා ගැනීම සඳහා කරන්න තියෙන්නේ හිත ඉන්න ඉරියව්වට යොදවලා හිතෙන් පිරිමැදලා බලන්න ඕනේ මම ඉඳගෙන ඉන්නේ සැපේ. මම ඒක පටල සමබරවද කියලා. මෙන්න මේ සඳහා හුඟක් ප්‍රයෝජනවත් වෙනවා ඇත්තේ වසාගෙන. එතකොට බාහිරේ ශරීරන හිත හුඟක් වෙලාවට ඇතුළට නැමෙනවා. ඒ නිසා අපේ තේරවාද භාවනා ක්‍රමවලදී බොහෝ විට මෘදු විදියට ඇත්තේ වසා ගැනීම අනුමත කරනවා. ඒ අනුමත කරලා ඇත්තේ වසාගෙන ඒ හිත නැත්නම් හිතට කය ඇතුලේ ජීවත් වීම කය ඇතුලේ ඉඳීම සැපයලවන සුළු සුවයලවන සුළු විදිහට ඒක සකස් කරලා දෙන එක තමයි හිතමතා කළ යුතු. අනුග්‍රහ කළ යුතු තමයි හිතට මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව සැපයි. පිට දුවනකට වැඩිය නන්නත්තර වෙනකට වැඩිය මේක දරුවේ තුරුලේ ඔඩොක්කේ තියාගෙන මවක් ඒ දරුවගේ අම්මගේ ඔඩොක්ක දරුවට සැකසෙන්න සැලසෙන්නාසේ කැදරට ආපු කුරුල්ලට කැදල්ල සුවයලවන්නාසේ මේ ශරීරය හදලා දෙන්න ඕනේ මවුතුරුලක් වාගේ කුරුළු කැදල්ලක් වාගේ සකස් කරලා දෙන්න අපි සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරනවා ඒ පාවිච්චි කරලා හිතට මේ අවස්ථාව දීලා තමන් හරියට පිට ඉඳලා නිරීක්ෂණය කරනවා වගේ හිත මනාපෙන් විවේකීව මේ ඉරියව්ව ඇතුලේ ඉන්නවදෝ කියන එක හිතින් ස්පර්ශ කර බැලීමක් තමයි අපි ඉස්සල්ලාම පරියන්කයට පෙළඹීමේ පූර්ව කෘත්‍යයක් වශයෙන් කරන්නේ. ඉතින් මේක එක පැත්තකින් කයට සමබර භාවයක් සමතුලිත භාවයක් දීම නිසා කය සුවසේ වාඩි කරන එකක් නිසා මේක එක පැත්තකින් මෛත්‍රියක් වෙනවා. කයත් එක්ක මිත්‍ර වීමක් වෙනවා. මෙලෙක් වීමක් වෙනවා. ඉතින් ඒක නෝනි සලකලා කරලා දෙක යම් අවස්ථාවක මේ හිත අයත් එක්ක ඉන්නවනම් මේ වෙලාවේදී අමුතු එකලසකට ඒකපත් වෙනවා ඒක අපි වචනයට නගන්නේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට එන. දීගල් තුනක් උඩ මුට්ටියක් පටල කරා වගේ මම කියන එකත් දැන් කියන එකත් මෙතන කියන. ඉතින් මේ දෙකෙන් කොයි එකට සම්පාත වුණත් අපිට කිය හැකි ආධ්‍යාත්මිකයි භාවනාවක් කියලා. ඉතින් අන්න ඒකට පහසුකම් සැපීම තමයි අපි පළවෙනි විනාඩි ස්වල්පේදී කරන්නේ. ඒ නිසා ඒ විදිහට හොඳට පටල වෙලා දැන් උනත් කමක් නැහැ විනාඩි ගානක් ගියත් නැවතත් හරිපරි ගහන්න ඕනයි කියලා හිතනවනම් ඒ මුල් විනාඩි ස්වල්පේදී නොමසුරුව ඒ කායට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න. එimhe හරිපරි ගහලා හිත මේ සකස් කරපු ආසනේ ඉන්නවා. ඉන්නවනම් ඒක මම දැන් මෙතන වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. අන්න ඒකට උදව් කරලා ඒක බාධා වෙන යමක් කියනවනම් ඒව පුළුවන් තරම් දුරුවන් කරලා දෙන්න ඕනේ මේ මුල් විනාඩි සුවල්ප. මේ අපි බලමු චිත්තක්ෂණ කීපයක් මේ විදිහට සකස් කරලා දීලා හිත කොයි අතරද දුවන්නේ. චිත්තක්ෂණයකට හරි හිත මම දැන් මෙතන කියලා තැන්න ගත්තා නම් ඒක අපි පුරාන්තරම් අගය කරන්න ඕනේ ආඩම්බර කරගන්න ඕනේ සමාදම් වෙන්න ඕනේ නිදහස අපි ඒක හේතු ගන්නවන කියන්න පුළුවන් එකම චිත්තක්ෂණයක හෝ හිත මම දැන් මෙතන කියන හදනමටපත් වුණා නම් ඒ වෙලාවේ මුළු ලෝකෙම දාන දෙන්න පුළුවන් තරම් ත්‍යාගවන්ත හිතක් ඇති වෙන්න ඕන හිතට වර්තමාන මොහොතේ ලැබුම් ගන්න. යම් ආකාරයක හිත ඒ තරම් ත්‍යාගවන්ත නැත්නම් ඒ අතීත සිද්ධි අනාගත සිද්ධි, ගෙදර දොරවල් ගැන, රැකී රක්ෂා කාර්යාල ගැන ඒ හිත දුවන්නේ ඉවර තියෙන ලේස මාත්‍ර වූ ආශාවක් නිසා හෝ ද්වේෂයක් නිසා. වගේ මේ වටේ ඉන්න පිරිස පිළිබඳව කල්පනා කර කර තමන් අමතක කරනවනම් ඒකත් ඔය ඒ නිමිති ගන්නෙ කරුණු ගන්නෙ එක්ක තණ්හාවක් නිසා එක්ක ද්වේෂක් නිසා ඉතින් යම් චිත්තක්ෂණයක මම දැන් මෙතන කිනකට ආවන මුළු ලෝකෙම තමයි මේතුවා කල් කරපු විශාලම දානි මුළු ලෝකෙම දීලා දාලා මේ මම දැන් මෙතන කියන කිසිම ලාභයක් නැති සත්කාරයක් නැති සම්මානයක් නැති හිලෝකයක් නැති චිත්තක්ෂණයකට හිතාවා ওই ටීචරත් ඇවිල්ලා ඇති. දැන් තියෙන්නේ ඒකට අගේ කරන එකයි. ඒක ආඩම්බර වෙන එකයි, ඒකට සමාදම් වෙන එකයි. ඒ නිසා ඒකට ගන්න එක එකක්, ඒක සමාදම් වෙන එක එකක්. ඒ නිසා ඒක ලොකුම පින්කම විදියට, ලොකුම කුසලයේ විදියට, ලොකුම දක්ෂතාවය විදියට සලකනවා. සලකලා මේ ලැබෙන චිත්තක්ෂණයේ 2 3 4 5 වශයෙන්, තත්තර 2 3 4 5 වශයෙන් නැත්නම් විනාඩි දෙකක හතර පහ වශයෙන් මොන ප්‍රයෝගයෙන් මොන උපක්‍රමයෙන් මොන ක්‍රමයකින් මේ හිත මම දැන් මෙතන චින්තන ගන්න පුළුවන්ද කියන එකට උපදෙස් දෙන්න තමන්ට ඇර තමන්ගේ පරිබහිර කිසිම කෙනෙක් නැහැ. ඒ අයිතිවාසිකම ඕනම කෙනෙකුට තියෙනවා. ඒ අයිතිවාසිකම කෙනෙකුට උදුර ගන්න බෑ. උපදේශයක් වශයෙන් දෙන්නේ අයිතිවාසිකම ඉස්මතු කරලා කුළු ගන්නලා පෙන්නන එකයි. ඉතින් ඒ නිසා ඒකට පුළුවන් තරම් හිත ප්‍රමෝද කරගන්න ඕනේ, සතුට කරගන්න ඕනේ. මගේ හිත මම දැන් මෙතන කියලා දැන් ආවනම් මේ ජීවිතේෙම නිවන් දකින්න පුළුවන්. මේ ජීවිතේෙම ඕනම ආධ්‍යාත්මික ගැඹුරු තැනකට යන්න පාදම සකස් කරා. ආන්නේම කළා හිත මේ කයත් එක්ක ඉන්නේ ඉරියව්වත් එක්ක වර්තමාන මොහොතත් එක්ක මේ ඉන්නේ ඉඳ මේ හොඳට පුරුදු වෙලා ඒ පිළිච්ච ගතිය සම්පatti කරගතිය මත උනා නම් මේ ඇතුළත මම මෙතන ඉන්නවා ඉඳගෙන ඉන්නවා මැරිලා නැහැ ඉඳ ගිහිලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ මේ ඉන්න බව නැත්නම් මේ භවය අත්දකින්න පුළුවන් ඒ තමයි ඉතින් ගැඹුරුම අත්දැකීම් වශයෙන් ඉන්න බවට හිත දාගෙන ඉන්නකොට සද්දත් ඇහි. ඉඳගෙන ඉන්න ඉරියව්වේ අමාරු තාස් පහසුකනුත් දැනි. හිතට හිතවිලිත් දෙයි. නමුත් ඔක්කොම යටින් ඉන්නා බව. ඉඳගෙන ඉන්නා බව. වැටහෙනවා නම් පුළුවන් තරම් බලන්න ඕනේ බාධා කරන්න පැමිණෙන දේවත් එක්ක හිත ගැටිලා අඬු කරලා ඒවට නොහදනෝ කඩුකම් කරනවට වැඩිය මේ ඉන්නා බවත් එක්ක හිත අඩිය බලන්න ගත්තොත් එතනදී පුංචි ඉංගියක් අත්වලක් නැත්තම් ගමනට හැරමිකයක් වශයෙන් තමයි අන්නේ ඉන්නා බව දක්වන නයිසර්ගික ලක්ෂණය තමයි හුස්ම ටික. ඒකට ප්‍රාණී කියලා කියනවා. ඒසා කෙනෙකුට එහෙම ඇතුලේ බලා ඉන්නකොට මේ ඉන්නා බවට අත්‍යන්ත කාරණා වන නයිසර්ගික ලක්ෂණය වන ඒ හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා කියන එක දැක ගන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක දැකගත යුතුමයි. ඒක පස්සේ අඹාන යන්න ඕනේ. ඒ නිසා ආයෙ හුස්ම ගන්න ඕනේ කියලා වචනයක් පටලවා ගන්න එපා. ස්වභාවිකව වැටෙන හුස්ම දැක්කනම් ඒක මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක තවත් නිමිත්තක්. ආලම්බනයක්. කර්මස්ථානයක් වෙනවා. ඉතින් එතෙන්ද හොඳට මතක තියාගන්න ඕනේ මේ වචනේ ඇහෙනකොටම ලිමින්න පටන් ගන්න එපා. ආයාස කරන්න එපා බලෙන් හුස්ම ගන්න යන්න එපා නමුත් වැටෙනවා නම් හුස්ම ඒක හිත එකට වෙන බවට ඇතුළට ගිය බවට ලක්නවා ඊට පස්සේ හුස්මත් එක්ක හිත ඉන්නා බවත් එක්ක හෝ ඒ වෙනුවට මේ ස්වභාවයෙන් වැටෙන හුස්මත් එක්ක හිත පවත්වන එකයි අපි භාවනා ප්‍රවිෂ්ඨයේ වශයෙන් මංගල අවතරණේ වශයෙන් හඳුන්වා දෙන්නේ ඉතින් අර කලින් කියපු එක නැවත මතක් කරනවා ආධුනිකයන්ගේ චිත්ත ධෛර්යය පිණිස මේ ශබ්ද නැහැ වෙනවා කියන එක නෙවෙයි මේ කියන්නේ සද්ද නැහැ කියන එකක්. ඉන්නා බවට වේදනා නැති බවක් නෙවෙයි ඒක ඉදිරියට නොකරනවාමක් නෙවෙයි. හිතට හිතවිලි නැහැ කියන එක හෝ හිතවිලි වලින් අවුල් පාස නොයනවාමත් නෙවෙයි. නමුත් ඒවත් එක ගැටීම යෝගාවචර කමට ගැලපෙන්නේ ගැටෙනවා නම් අපි ඒක නේ උනන්දු කරවන්නේ නැතුව ඒ සද්ද තිබුණාට මට නෙවෙයිනම කතා කරන්නේ. වේදනාව තිබුණාට ඒක දරාගෙන ඉන්න පුළුවන්නේ. මේ හිතවිලි ආවට ඒවා ඉන්න කියලා අපුවා නෙමෙයිනේ. මේවා අස්සින් අතරින් පතරින් පුදුවන්ද මේ යටින් තියෙන ඉන්නා බව දැනගන්න නැත්තම් ඒ ආස්වාද ප්‍රසවාස දැනගන්න කියලා බැලුවොත් ලොකු විනෝදාංශයක් මතුවේ. අරව හොල්ලන්න පෙරලන්න නැතුව අකිතාක් දුරට අර කුස්මටික ආස්වාද ප්‍රසවාසයේදී බලා සිටීමයි අපි මේ පැය ඉදි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ හුස්ම ගැනීම පිළිබඳව ඒ ගැනීම වැටහීම පිළිබඳව යැකීමේ වැටහීම දැනෙන තන පිළිබඳව ගොඩාක් ගුරුකුල මත තියෙනවා භාවනා ක්‍රම තියෙනවා උදාහරණයක් වශයෙන් කියනනම් ශ්වසන පද්ධතිය යටම කෙලවරේ උතරච්ඡද චලනය අනුව ආස්වාද ප්‍රසවාස වැටෙනවා පිම්බීම හැකිලින් භාවනා කියලා කියනවා බුදුම භාවනා ක්‍රමය කියලා කියනවා උඩම කෙළවරේ නාසිකාග්‍රය උඩුතොලේ වැටෙනවනම් ආනාපාන භාවනාව කියලා කියනවා. මේ දෙතවර මැද ඕන තැනක තම තමන්ගේ ශරීරවල ස්වභාවය අනුව වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වැටෙන තැන අනුව බලනවා මිස මට අතන වැටේවා මෙතන වැටේවා අතන හොඳයි මෙතන හොඳයි කියලා තීරුමකට වේරුමකට යෑමෙන් මේ භාවනා કૃතිම වෙනවා. ස්වභාවික වශයෙන් මේ වැටෙන තැන දෙතුන් පරක් පරීක්ෂා කිරීමෙන් එතනම හිත පවත්වා ගන්න නම් වඩාම ප්‍රකටම තන මධ්‍යස්ථව ස්වාධීනව තෝරගන්න. ඒ ඉඳගෙන ඉන්න බව වැටහිලා ඉඳගෙන ඉන්න බව හුස්මත් වැටහිලා හුස්ම හැපෙන තැන බලන යෝගාවචරය. එහෙම නැතු හුස්ම වැට පමණක් වැටෙනවා නම් ඒව තැනක් නොදැනි ඒත් ඇති. ඒත් අපි වාහන කර්මස්ථානයක් තියෙනවා. සමහරවිට හුස්ම වැටෙන්නේම නැහැ ඉන්න බව විතරක් වැටෙනවා ඒත් ඇති. ඒ නිසා ඉන්න බව වැටේලා හුස්ම වැටෙනවා වඩා හොඳයි. හුස්මෙත් හැපෙන තර වැටෙනවා නම් වඩා හොඳයි. ඒ නිසා අපි ලැබිච්ච කාලේ උත්සාහ කරන්නේ ඒ මොකක් හරි ඉදිරිපත් වෙච්ච ස්වභාවයෙන් ඉදිරිපත් වෙච්ච කාරණා අනුව අපි මේ චිත්තක්ෂණය බේරගන්නයි මම දැන් මෙතන කියන එක උපයාගන්නයි මේ සඳහා යොතිමක් නොහොඳ නොකඩුකමක් වෛරයක් ඇති නොකර අපි මේ ඉතුරු කාලයේ මුලන් තරම් උත්සාහ කරමු. ඒ කියන විදිහට ඉන්න තැන හෝ ආශ්‍රස් ප්‍රසවාසයේ හෝ ආශ්‍රස් ප්‍රසවාසයේ වෙන තැන අනුව හැකිතාතුරට හිත ඒකාග්‍ර කරගන්න. ඉතින් ඒ සඳහා මේ චිරු දිනාට මේ ලැබිලා තියෙන ස්ථානයේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සහ විවේකයේ අහසක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මගේ මෙහෙවීම මෙතනින් නැත කරනවා. අපි මෙතෙන් පටන් සියලුම දෙනා සාමූහික භාවනාවකට පෙළඹෙනවා. සාදු සාදු සාදු